පරිසරයට අදාළ දැවන්ත විනාශයන් ප්‍රමාණයක් සිද්ධ වෙලා තියෙනවා පහුගිය කාලේ පැවතුණු දේශපාලන අධිකාරීත්වය යට. ඒ නිසා ඊටම පැහැදිලි මොන මොන නම් වලින් මේ පරිසරය සම්බන්ධ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න ආයතන තිබුණා. ඒවා දැවන්ත අක්‍රියභාවයකට පත් වෙලා තිබේ. ඒවා මලකඩ කාලා තියෙන, මකුළුදැල් බැඳිලා තියෙන. පහුගිය කාලේ මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් තිබුණා වගේම තමයි. ඒ නිසා මේ ආයතන ඒකාබද්ධ කරලා එහෙම නැත්නම් වෙනත් ක්‍රමයකට හරි අර මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මේ දිනවල ක්‍රියාත්මක වෙනවා වගේ පරිසර අපරාධ පරීක්ෂණ ඒකකයක් වහාම ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවය තිබෙනවා. පසුගිය පාලන කාලය තුලත් ඔබටත් අවශ්‍ය නම් මේ රටේ වෙච්ච මේ පරිසර විනා මහා පරිමාණ මහා පරිමාණ පරිසර විනාශයන් සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වෙන්න